thank you නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු තත් කතමෝ පීති සම්බොජ්ජං ගෝ යා පීති පාමොජ්ජං ආමෝදනා පමෝදනා ආසෝ පහසෝ චිත්ත ඕදග්ගං අත්තමනාතිත්තස්ස පීති සම්බොජ්ජං වූ අයං උච්චති පීචි සම්බොජ්ජං වූති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතානය සකස් කර ගැනීම නිවැරදි සිතුවිලි ඇති වෙන විදිහට අරමුණ නිවැරදිව අපි ලබා ගන්න අරමුණ ලබා ගන්න නිමිත්ත ලෝකයේ එහි යථාභූත ස්වરૂපය අපේ හිතෙන් හඳුනා ගන්න ආකාරයට අපේ චිත්තසංතානය සකස් කර ගැනීමට අපි නිබඳව වීරිය දරන්න ඕනේ. එවැනි අරමුණක් මූලික කරගෙන ආරම්භ කරපු නිවන් මාර්ග දේශනා මාලාවේ ප්‍රෝධියංග පිළිබඳ බොජ්ජංග පිළිබඳ සිද්ධ කෙරෙන දේශනා කිහිපයේ 15 වෙනි දේශනාව තමයි අද දවසේ අපි සිද්ධ කරන්නේ. ඊයේ ඊයේ අපි සාකච්ඡා කරා ප්‍රීති සම්බොජ්ජංගය ගැන යම් කාරණා කිහිපයක් ප්‍රීති සම්බොජ්ජංගේ නැත්නම් අපේ සිතේ උපදනා වූ ප්‍රීතිය නිවැරදි ප්‍රීතිය විය යුතුයි කියන එක පැහැදිලි කරගන්න ඕනේ පින්නත් මේ ඒක අවිද්‍යාව මිශ්‍රිත නොවෙන්න ඕනේ ප්‍රීතිය කියන එක නොයෙකුත් ආකාරයෙන්ද උපදිනවා මේ උපදින ප්‍රීතිය සමහර වෙලාවට වැරදීමින් හින්දා ප්‍රීතිය උපදිනවා අන්න ඒ මේ ලෝක විශේෂෙහි කෙරෙහි සතුටක් උපදින්නේ ප්‍රීතියක් උපදින්නේ අන්න ඒ වැරදීම නිසා මේක තේරුම් ගන්න ඕනේ නරක දෙයක් හොඳයි කියලා හිතාගෙන හිටියොත් මං ඒ දේ නරක දෙයක් මොන හරි මේ ලෝකේ තියෙන නරක දෙයක් මගේ වැරදීම හින්දා මගේ නොදන්නකම හින්දා කවුරු හරි පුද්ගලයෙක් ගැන කියලා හිතනද හොඳයි කියලා මම හිතාගෙන හිටියොත් අන්න එතකොට මට මට දැනෙන්නේ මට තේරෙන්නේ මට හැඟෙන්නේ මේ පුද්ගලයා හොඳයි කියලා. නමුත් පැහැදිලිවම නරකයි. එතකොට නරක පුද්ගලයා දැකලා මට ප්‍රීතිය ඉපදිලාද නැද්ද? මං හරි ප්‍රීතියෙන් ඉන්නවා මෙයා හරි හොඳයි කියලා හිතාගෙන. එතකොට අන්න එහෙම උපදවන ප්‍රීතිය වැඩක් ඇති එකක්ද? නැහැ. ඒ වගේ මේ පංචකාම සම්පත්තියෙහි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන මේ පංචකාම සම්පත්තියෙහි ඇත්ත తত্ত্বය අපේ හිතට වැටහෙන්නේ නැති හින්දා අපිට මේවා විශේෂෙහි සැප උපදිනවා, සෝමනස් උපදිනවා, ප්‍රීතිය උපදිනවා. එතකොට ඒවා හින්දා අන්තිමට වෙන්නේ මොකද්ද? ප්‍රීතිය පසකලා දුක් විඳින්නයි සිද්ධ වෙන්නේ. ඇයි මේ දේවල් හැමදේම වෙනස් වෙන මේ ලෝකේ වෙනස් වෙන්නේ නැතුව මාත් එක්ක හැමදාම හැම මොහොතෙම වෙනස් නොවි ඉන්න දෙයක් නැහැ කියන එක අපි තේරුම් ගන්න වෙනවා. ඒක අපිට පේන්න තියෙනවා. නමුත් අපේ හිත ඒක පිළිගන්න කැමති නෑ නෑ මගේ දේවල් ඔය අනිත් අයගේ ඒවා වෙනස් වුණාට මගේ ඒවා වෙනස් වෙන එකක් නෑ. මගේ ඒවා කාලයක් තියෙයි අඩුම ගාන ටික කාලයක් හරි වෙනස් වෙන්නේ නැතුව තියෙයි කියලා අදහසක් තියෙනවා පින්නත් නේ අපිට. අන්න ඒ ඒක තමයි මේ වැරදීම කියලා කියන්නේ. අපේ හිත අපේ හිත ඒ පණිවිඩය අපිට ලබා දෙන්නේ නෑ මම ඊ මතක් කරා සීල් කැඩීමෙනු ප්‍රීතියක් වෙනවා කියලා. සිල් කඩන්නේ කොහේ හරි ඇලෙන්නේ අපේ හිත ඇලෙන්නෙම සතුට ඇති වෙන තැන්වල. ඉතින් සිල් කඩනකොටත් එහෙම තමයි මధుරවා කන වටේ කරගෙනකොට කරදර කරනකොට මරලා පොඩි කරපුවාම සතුටුයි. නේද? අනුන්ගේ දේවල් හොරකම් කරගත්තාම තවන්ට හොර භාණ්ඩය හම්බෙච්ච හින්දා සතුටුයි. එතකොට කාමයේ වර්ධව හැසිරිච්ච කෙනාට එහෙම හැසිරිච්ච හින්දා හැසිරෙනකොට සතුටුයි. බොරු කියලා අනිත් අය රවටුවාම සතුටුයි. නේද? ඒ විදිහට මම පැහැදිලි කරා. නමුත් ඉන් එහා ගිය ඊට වැඩිය අපි මේ ලෝක ලෝක ලෝකයේ අපිට ලැබිලා තියෙන ආමිෂයෙන් ලබන්නා වූ ප්‍රීතියට වැඩිය එහා ගිය ඊට වැඩිය බොහොම ප්‍රබල අනිත් අය මත රඳාපවතින්නේ නැති දැන් දැනට අපිට තියෙන ප්‍රීතිය අනිත් අය මත රඳාපවතින එකක් අනිත් අය මත රඳාපවතින්නේ නැති ප්‍රීතියක් තමයි නිරාමිෂ ප්‍රීතිය කියන්නේ නමුත් ඒ ඒ වයින් වෙන්වීමෙන් ලබන ප්‍රීතිය මගේ හිත ඉල්ලන්නේ නැහැ. මම ගිහින් ඊයේත් මතක් කරා. ඉල්ලන්නේ නැහැ ඒක. ඇයි මේ ඉල්ලන්නේ නැත්තේ? ඒක මගේ හිතට ලොකු දෙයක් වටින දෙයක් කියලා මම මගේ හිතට හඳුන්වලා දීලා නැහැ. දැන්ලා නැහැ. අපි කෑම જાති දෙකක් කෑවොත් ඊළඟ සැරේ ඉල්ලන්නේ කොයි එකද? වැඩියෙන් රස තිබ්බ එකක් තමයි අපේ හිත හැම වෙලෙම ඉල්ලන්නේ. දෙකම රසයි. හැබැයි වැඩියෙන් රස තිබ්බ එක. එහෙනම් निराமிස රසය පිළිබඳ මට හඳුනා ගැනීමක් මගේ సంతානයේ තියෙනවා නම් එහෙනම් ඒකමයි ඉල්ලන්නේ. සිල් කැඩීමෙනුත් ප්‍රීතියක් තියෙනවා, සිල් රැකීමෙනුත් ප්‍රීතියක් තියෙනවා. සිල් රකින්න කෙනාට එක දිගට එන ප්‍රීතියක් තියෙනවා. අන්න ඒ ප්‍රීතිය ප්‍රබලයි කියලා ආහාරයක් කොට මගේ හිතට ලබා දුන්නොත් හරි? සිතට ආහාරයක් විදිහට මේ සිල් රැකීමෙන් ලබන්නා වූ ප්‍රීතිය බොහොම වටිනවා කියන එක මගේ හිතට දැනුවොත් අන්න මගේ හිත ඊට පස්සේ සීල් කඩන් ඉඳ දෙන්නේ නැහැ. සීල් කඩන් ඉඳ දෙන්නේ නැහැ හිත ඊට පස්සේ. එයාම තමයි ඊට පස්සේ තල්ලුවක් දාන්නේ. මගේ සිතම තල්ලු කරනවා මාව. හ්ම්. එපා සත්‍යයක්වත් මරන්න එපා, මధుරයක්වත් මරන්න එපා, හොරකමක් කරන්න එපා, කොහොමත්ම බොරු කියන්න එපා, අපි අත කියලා ජීවත් වෙන්න ඕනේ. සත්‍යයෙන් සත්‍ය ගලපා ඉන්න ඕනේ කියලා තද බල මෙහෙයුමක් මගේ හිත විසින් මට ප්‍රතිරෝධ එල්ල කරනවා මම බොරු කියන්න හදනකොට. කේලම් කියන්න හදනකොට කරන්න දෙන්නේ නැහැ. නිකන් දුක් වෙන්න එපා කියලා. අන්න ඒ වගේ හැම වෙලෙම අපි බලන්න ඕනේ මේ පිළිබඳ කොහොම නමුත් මේ නිරාමිෂ ප්‍රීතිය උපදවා ගන්න ආකාරය ගැන අපි සාකච්ඡා කරමින් හිටියේ. ඊයේ දවසේ මම කිව්වා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීමෙන් ධර්මය ගැන මෙනෙහි කිරීමෙන් කියන කාරණා දෙක අපි කිව්වා අපේ හිතේ මහා ප්‍රීතියක් උපදින්නේ කොහොමද කියලා. වියගහේ උපමාව එහෙම කිව්වා. කොච්චර දුර්ලභද මේ මනුස්ස ජීවිතය? එතකොට මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ අපිට ලැබිලා තියෙන ලැබිලා තියෙනවා බුදු පියාණන් වහන්සේගේ ආభాසය ලබන්න පුළුවන් කාලයක්. ඒක ඊටත් වැඩිය දුර්ලභයි. ඉතින් මේ වගේ කාලෙක මට මගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරලා ලොකු ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්. ඒක අපි ඊයේ විස්තර කළා. ඒ වගේම තමයි එතකොට මොකක්ද බුද්ධානුස්සති කියන්නේ අනුස්සති කියන්නේ නැවත නැවත නැවත නැවත මෙනෙහි කිරීම. එතකොට බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන නැවත නැවත මෙනෙහි කිරීම. ධම්මානුස්සති කියන්නේ ධර්මයේ පිළිබඳ මෙනෙහි කිරීම. එහි තියෙන එහි පස්සික ස්වභාවය, ඒකේ තියෙන අකාලික ස්වභාවය ඕනම කාලයකට ගැලපෙන නේද? කාලය අනුව වෙනස් වෙන්නේ නැති ධර්මතාවයන් කියන ධර්මය කියලා මෙනෙහි කරන්න ඕනේ. මේකෙදී අපිට හරි ලොකු ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙන පින්නත් නේ. අපි හැමදාම කියන කාරණාවක් මම මෙතෙන්දිත් ඉස්මතු කරන්නම්. කවුරු කෙනෙක් මට බයිනවා. බයිනකොට මට තරහ යනවා. වැරද්ද? මට තරහ ගියේ ඇයි? අරයා බැන්න හින්දා. අරයා බැන්න හින්දා මට තරහ ගියේ. නේද? එහෙනම් තරහ ගියේ තරහ යන එක තරහ යන එක මට පීඩාවක්ද නැද්ද? නිකරුණේ බැන්නේ කියලා හිතන්නකෝ. තරහ යන එක මට පීඩාවක්. එතකොට එහෙනම් අහවල් කෙනා නිකරුණේ මට බැන්න හින්දා මට තරහ ගියා මට පීඩාකාරී වුණා. සම්පූර්ණ වැරද්ද කාගේද එතකොට? බැන්න එක්කෙනාගේ. නේද? බැන්න එක්කෙනා බැනීමත් එක හේතුවක් තමයි. ඊටත් එහා ගිය වැරද්දක් තියෙනවා. හිතේ තරහ නූපදින විදිහට සකස් කරගන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් දේශනා කරා. තරහට ප්‍රතිවිරුද්ධ කුසලය තරහ කියන්නේ අකුසලයක් කුසලය වර්ධනය කරගන්න විදිහ ක්‍රමානුකූලව හැම පැත්තකින්ම දේශනා කරා. ඉතින් එවැනි ආකාරයට දේශනා කරපු ධර්මයක් තියෙද්දි මම මේක හදාගත්තේ නැහැ. හරිද? මම මේක හදාගත්තේ නැහැ. තරහ යන්නේ නැති විදිහට අනුන් අනුන් දඟලනකොට මට තරහ යන්නේ නැති විදිහට මම මගේ හිත හදාගත්තේ නැහැ. එහෙනම් කාගේද වැරද්ද? ඕන වැඩේ. නේද? අන්න එහෙම හිතේ උපදින රාගාදී කෙලෙස් ධර්ම පවා හිතේ උපදින සියලුම අකුසලයන් පීඩාකාරී පැවිදි දැවිලි සහිත පස්සද්ධිය නැති කරවන හිතේ උපසමාය තත්ත්වය නැති කරවන මහා කලබලයක් ඇති කරලා මහා අපහසුතාවයක් ඇති කරවන රත් කරවන දවන පුච්චන ස්වභාවයේ තියෙන සියලුම සිතුවිලි වලට ප්‍රතිවිරුද්ධ කුසල සිතුවිලි වර්ධනය කරගන්න ඒ කුසල සිතුවිල්ල මොකක්ද? ඒක වර්ධනය කරගන්නේ කොහොමද? ඒ සඳහා කුමක් කළ යුතුද කියලා සියලු දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සියලුම දේ අපේ හිතවල තියෙන වැරදි අදහස් නැත්නම් අපිට අපහසුකම් ඇති වෙන සියලු දේ නැති කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ තුල තියෙනවා. එහෙනම් බලන්නකෝ මොනවා හරි ඕනම ලෙඩකට නිට්ටාවටම හොඳ කරන්න පුළුවන් වෙද මහත්ෙක් හම්බුනොත් එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා ලැබුණොත් කොච්චර සතුටුද නේද අපේ දැන් නම් ඉතින් ලෙඩ වලින් පරිස්සම් වෙන්න දෙයක් නැහැ ඕන ලෙඩක් හොඳ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා අන්න ඒ වගේ හිතේ ඇතිවන්නා වූ සියලු දුක් කරදර පීඩා අන් අයගේ බලපෑමක් නැතුව අපි හදන්නේම අන් අයගේ බලපෑමක් ඇතුව මේක නැති කරන්නේ අනිත් අය දඟලුවා නම් එයාව නවත්තන්න ඕනේ. එතකොට තමයි මට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඒ වගේ නැතුව අන් අයගේ බලපෑම නැතුව තමන්ගේ ඇතුළෙන්ම විසඳෙන ක්‍රමවේදයක් ලැබුණා කියලා මෙනෙහි කරනකොට ලොකු ප්‍රීතියක් උපදිනවා ධර්මය, නිර්ාමිත ප්‍රීතියක් උපදිනවා නේ අපිට මේ වගේ දෙයක් ලැබුණා නේ, මේ වගේ අය ලැබුණා නේ කියලා. හරිද? ඒකෙන්දයි ධර්මයේ ಗುಣ හොයාගෙන මෙනෙහි කරන්න ඕනේ. ධර්මයේ ಗುಣ හොයාගෙන මෙනෙහි කරනකොට පින්නත් නේ අපිට විශාල ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා සිතේ. අන්න ඒ ප්‍රීතිය හින්දා ධර්මයේ ඇලෙන ස්වභාවයකට මගේ හිතපත් වෙනවා. සතුට තියෙන තැන තමයි ඇලෙන්නේ. ඉතින් බලන්න අද தත්ත්වය මොකක්ද කියලා. මේ ධර්මයේ වටිනාකම මේ ධර්මයෙන් මට ලබාගත හැකි වටිනා දේවල් පිළිබඳව මට මේ වෙනකොට හොඳ අදහසක් තියෙනවද කියලා විමසලා බලන්න ඕනේ. ඇද්ද? නේද? මේ පැත්තට තියෙන නැඹුරුතාවය ඇද්ද? කාමච්ඡන්ද ආදිය කෙරෙහි තියෙන නැඹුරුතාවය නැත්නම් කාම වස්තු කෙරෙහි තියෙන නැඹුරුතාවයත් එක්ක බලනකොට ධර්මයට තියෙන නැඹුරුතාවය ඇද්ද මගේ? ඒ මදි වෙන්න හේතුව ප්‍රීතිය උපදවාගත්තේ නැති හින්දා. ඒක බුදුජාන් වහන්සේ ගැන මෙනෙහි කරලා ධර්මයේ ගැන මෙනෙහි කරලා අපි ලොකු ප්‍රීතියක් උපදවා ගන්න කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඊළඟට පින්වත්නි සංඝානුස්සතිය. ඉතින් මේවා කරන්නෙම නෑ සංඝානුස්සතිය වඩන්නේ නෑ අපි. සරියුත් මුගලම් මහරහතන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ඒ සීනාශ්‍රවයන්න් වහන්සේලාගේ මහා උතුමයන්න් වහන්සේලාගේ පටන් අද මේ මොහොත වෙනකන් නැත්නම් අතීතයේ අනාගතයේ මේ ශාසනය පවතින තාක්කල් වැඩ වාසය කරන්නා වූ මහා සංඝරත්නය කියන අදහසක් අපිට එන්න ඕනේ. අපිට තියෙන ලොකු විසඳුමක් කියලා අපි අදහසක් ඇති කරගන්න ඕනේ. මට මගේ ජීවිතය નિවැරදි කරගන්න අවශ්‍ය කරන මානසික උපදේශය මේ මහා සංඝරත්නය අරගෙන එනවා. කාගේ උපදේශයද? බුදුරජාණන් වහන්සේගේ උපදේශය. නේද? සරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව අදටත් මහා සංඝරත්නය ඒ බුද්ධ අවවාදය අනුව යමින් බොහෝ තැන්වල වැඩම කරවමින් තමන්ගේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මිනිසුන් වෙත ලබා දෙන්න නිකං ලබා දෙන්න නෙවෙයි සීලවන්තව ගුණවන්තව තමනුත් ඒකෙන් පෝෂණය වෙමින් අන් අයට පෝෂණය ලබා දෙන්න ඒ ගුණවන්තභාවය ආරක්ෂා කරගෙන කටයුතු කරන ආකාරය අපි අපි තේරුම් ගන්න ඕනේ පින්නත් මේ සංඝයා වහන්සේගේ තියෙන එක ගුණයක් මම මතක් කරන්නම් මේ තිබිය යුතු ගුණයක් ඒකට කියනවා පටිසන්තර ගුණය කියලා මේ ගුණය පින්නත් තවත් කෙනෙකුට රිදවන්නේම නැති ගුණයක් නිවන් දකින්න ඕන කරන ගුණයක් තවත් කෙනෙක්ගේ අඩුලුකම් වහලා කටයුතු කරන ගුණයක් ඒක. ඒ කියන්නේ කෙනෙකුට පරුස වෙන්න කෙනෙකුට පීඩාවක් වෙන්න ඒ තැනත්තා කටයුතු කරන්නේම නැහැ. සංඝයා වහන්සේ කටයුතු කරන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේ ගවවාද ඒක. අදුම ධර්මයෙන් මෙන්න මෙහෙම. ම්ම් එක දැනක සඳහන් වෙනවා දැන් ආගන්තුක භික්ෂුවක් වඩිනවා තමන්ගේ අරණ්‍යට කියනකොට නැත්නම් විහාරස්ථානයට වඩිනවා. වැඩියාම ඉතින් ඔක්කොම ආගන්තුක සත්කාර ටික ඔක්කොම කරනවා. කරලා වඩා ඉඳලා ගිලන්පස පිළිගන්නලා ඔක්කොම කරලා කුටි අනවලා දීලා හැන්දෑවේ බුද්ධ වන්දනාවෙන් පස්සේ පොඩි ධර්ම සාකච්ඡාවක් කරන්නයි දැන් ලෑස්ති. ඒ වගේ වෙලාවක මේ දැන් ඒ ස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලා අර ස්වාමීන් වහන්සේත් එක්ක දැන් ධර්ම සාකච්ඡා කරන්න ගියාම අර ස්වාමීන් වහන්සේ යම් දෙයක් නොදන්නවා කියලා දැනුනොත් එහෙම උන්වහන්සේට හොඳ නෑනේ. නේද? කොහොමද අහන්නේ? දැන් අභිධර්මය කියන්නකො අභිධර්මයේ පිළිබඳ උන්වහන්සේලා හදාarලා තියනවද දන්නේ නැහැ. අභිධර්ම ප්‍රශ්නයක් අහුවොත් මේ ඉන්න පිරිසිත් පිටියේ මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ අපහසුතාවයට පත් වෙනවා. දැන් දැනගන්න විදියකුත් නැහැ. ඉතින් කොහොමද අහන්නේ? ඔබ වහන්සේලාගේ ගුරු ස්වාමීන් වහන්සේලා අභිධර්ම එහෙම හදාරනවද? අභිධර්මයේ පොත්පත් හදාරනවද කියලා ඉස්සෙල්ලා අහනවා. ආන් එහෙම අහනකොට දැනගන්නවා එහා පැත්තත් අභිධර්මය ගැන දන්නවා කියලා. ආන් එතකොට සාකච්ඡාවට හිමින් සැර යනවා. හරිද? බලන්න තවත් කෙනෙක්ගේ හිතක් පොඩ්ඩක්වත් රිදවන්නේ නැතිව කෙනෙකුට අවමානයක් වෙන්නේ නැති වෙන්න ඊටාම ප්‍රවේශමෙන් හැම කෙනෙක් කෙරෙහිම සාන්ත හැඟීමකින් වාසය කරන මහා සංඝරත්නය කියලා අපි අපිට එහෙම හිතනකොට සතුටුද නැද්ද? නේද? එතකොට මේ රහත් ඵලයටපත් වෙච්ච අය නෙවෙයි. ඊට මෙහා මහා සංඝරත්නයේ පුහුණු වෙන රහතන් වහන්සේ නමක් වෙන්න ගුණය පුහුණු කරන උත්තමයන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලා එහෙමනම් රහතන් වහන්සේලා කොහොමද නේද? තවත් කෙනෙකුට මාත්‍රීය මාත්‍රීය වශයෙන් අවමානයක් වෙන්නේ නැති වෙන්න. අර විහාරස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලා තවත් තැන් තැන්වල ඉන්න ස්වාමීන් වහන්සේලා කියලා මම තමයි නිවැරදිම මම තමයි රහත් උනේ අනිත් ඔක්කොම මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ ඒ ඔක්කොගෙම වැඩක්ම නැහැ කියලා නේද ඒ විදිහට රහත් වෙන්න පෙරපවා පුහුණු කරන මහා සංඝරත්නය වාසය කරන්නේ නම් එහෙනම් රහත් වෙච්ච ස්වාමීන් වහන්සේලා කොහොම වෙන්න ඕනද නේද අපි හැම වෙලෙම අවධානය යොමු කරන්න ඕනේ මේ ශාසනයේ භික්ෂුව ගැනයි ශාසනයේ භික්ෂුව කවදාකවත් පින්නන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනය ක්‍රියාත්මක කරන්නේ නම්. මොකද මම මෙහෙම කියන්නේ අපිට භික්ෂුන් වහන්සේ ගැන කලකිරෙන්න පුළුවන් නැත්තම්. හරිද? ශාසනයේ නොවන අය සමහර විට ඊ타ත්ම අලජ්ජී විදිහට, ඊ타ත්ම අගුණ විදිහට, ඊ타ත්ම නිර්දය ලෙස හ්ම් අඳුරකට ගැවුවොත් මෙච්චරක් විසි වෙනවා කියලා නේද? මේ කට්ටියගෙන් වැඩක් නැහැ. මේ කට්ටිය මහා නින්දිතයි. මේ කට්ටිය මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා මහා කැත විදියට හැසිරෙන ස්වභාවයකට එන්න පුළුවන්කම ඉඩ ගඩක් තියෙනවා. ඒ කට්ටිය බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා නෙවෙයි. එතකොට අපිට මොකද වෙන්නේ? අපිට භික්ෂුන් වහන්සේ ගැන තියෙන ප්‍රසාද නැති වෙලා යනවා. එන්න ඒකින්ද මේ ශාසනික භික්ෂුව කියන කෙනා පිළිබඳ අපි හොඳට බලන්න ඕන උන්වහන්සේලාගේ අදටත් අපේ පින්නන්නේ අපි ආශ්‍රය කරගෙන ඉන්න දන්නවා. අපි බොහෝ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානවල අරණ්‍ය සේනාසනවල එක එක එක එක නිකායවල නිකාය ભેදකින් තොරව නිකායවල නායක ස්වාමීන් වහන්සේලාව අපි පොඩි ස්වාමීන් වහන්සේලා විදියට නායක ස්වාමීන් වහන්සේලා වාසය කරමින් ඉන්නවා. උන්වහන්සේලාගේ තියෙන ಗುಣ සමහරලාට දැක්කහම අපේ ඇස් වලට කඳුළු වෙනවා. ඒ තරම් ප්‍රීතියක් උපදිනවා. ඒ තරම්ම යහගුණ තියෙන නිහඬ පිළිවෙතක් දරන තමන්ගේ ගුණවන්තභාවය ආරක්ෂා කරගෙන ඉන්න මහා සංඝරත්නය අදටත් වැඩ ඉන්නවා. හරිද? උන්වහන්සේලාට කෙනෙක්ව හුවා දක්වන්න තව කෙනෙක් හෙලා දකින්න තමන්ව හුවා දක්ව ගන්න කෙනෙක්ව හෙලා දකින්න උවමනාවක් ඇත්තේම ඇත්තේම නැහැ. අපි සමහර වෙලාවට යම් යම් සේවයන් සිද්ධ කරලා පින්නත් නේ කියලා තියෙනවා. මේක මම කරා කියලා කියන්න ඕනේ නැහැ. මේක උනානේ දැන් අන්තිමට කියලා මම කිව්වම සමහර වෙලාවට මොන කොහොමවත්ම වේරන්න බෑ. නෑ මේක මේ අහවල් හාමුදුරුවමයි කරේ කියලා. ඊටාත්ම නිහතමානීව ලෝකයට හෙළිදරව් කරන ඒ වගේ මේ ඊ타මත්ම ගුණවන්ත ස්වාමීන් වහන්සේලා අනිත් අය හෙලා දකින්නේ නැති ස්වාමීන් වහන්සේලා අපි දකිනවා. හැබැයි ඒ ශාසනය තුල ශාසනයට හානියක් වෙන්න යන අවස්ථාවල යමක් පෙන්වා දීම ගැටලුවක් නැහැ. ඉතින් කොහොම නමුත් කමක් නැහැ. ඒ වගේ අපි මේ කියන ගුණයන් ගුණයන් ගැන දැනගන්න ඕනේ පින්නත්. අර වගේ සංඝයා වහන්සේගේ ගුණයන් ගැන හොඳට දැනගන්න ඕනේ. ඇද නැති ස්වභාවය ඇද නැහැ ඒ දේශපාලනයේ හින්දාවක්වත් නැත්නම් වෙනත් කාරණාවක් හින්දාවක්වත් ලාභ සත්කාර හින්දාවක්වත් එක එක පැත්තට කතා කරන්නේ නැහැ තමන්ගේ ව්‍යාපාර කටයුතු දිනු කරගන්න නේද ඕන කෙනෙක් හොඳයි කියලා කියන්නේ නැහැ තව කෙනෙක්ට ගරහන්න තව කෙනෙක් හොඳයි කියලා කියන්නේත් නැහැ ඉතින් මේ විදිහට හරි ප්‍රවේශමෙන් හැමදේම බල්ලා හදලා කටයුතු කරන මහා සංඝරත්නයක් වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේ කාලයේ විකල්ප තිබුණා නැත්තේ නෑ. නමුත් ඒ සංඝ ගුණයන් ඉදිරියට අරගෙන යන බුදුරජාණන් වහන්සේලාගේ කාලේ පටන් පැවතියේ මහා සංඝරත්නයේ ගුණයන් ඉදිරියට ඒ විදිහටම දායාද කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩ ඉන්නවා. ඒ පිරිසට සමාජයට එන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? අන්න ඒ සංඝරත්නය ගැනයි අපි මෙනෙහි කරන්න ඕන. සංඝ ගුණ පිළිබඳව පුද්ගලවාදයෙන් සංඝ ගුණ හොයන්න යන්න එපා. අපිට ඒකට ප්‍රීතිය උපදවා ගන්න බැරි වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. ගුණයන් වශයෙන් සංඝයා වහන්සේගේ ගුණයන් හොයන්න. සුපරිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීචිපටිපන්නෝ ඔය විදිහට අපි දන්නවනේ. ඒ ගැන කරුණු හොඳට හොයලා සංඝයා වහන්සේ කියලා මේ මහා සංඝරත්නය පොදු වශයෙන් ගත්තාම අපේ පින්වත්නි ඔන්න ඔය ಗುಣ විද්‍යාමාන කරගන්න අපිට පුළුවන්. එක එක එක එක පෞද්ගලිකව බුදුරජාණන් වහන්සේ කාලයේදී පොඩි පොඩි අඩුපාඩු නොතිබ්බා නෙමෙයි පෘථග්ජන පිසුන් වහන්සේලාගේ. ඉතින් ඒවා ගැන හිතන්න ගියොත් අපේ සතුට නැති වෙලා යනවා. නේද? සංඝයා වහන්සේ ගැන අපිට ලොකු විශ්ලේෂණයක් කරන්න හිතෙනවා නම් පොඩ්ඩක් බලන්න මට පැවිදි වෙන්න පුළුවන්ද කියලා. හරි? මට පැවිදි වෙන්න පුළුවන්ද? කියලා බලන්න. එතකොට තේරෙයි කොච්චර අමාරුද පැවිදි වෙන කියලා. එපමණකින් හරිද? පැවිදි වෙන්න එච්චර අමාරු නම් පැවිදි වෙලා ආරක්ෂා කරන සීලය ආරක්ෂා කරන්න. නේද? එතකොට එපමණකින් තේරෙනවා සංඝයා වහන්සේ කොනතරම් නම් කැපකිරීමක් කරලාද කියලා. ඒ අනුව Tamanට ගොඩාක් සතුට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රීතිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. නිරාමිෂ ප්‍රීතිය. මහා සංඝරත්නය කියන පොදු වශයෙන් ප්‍රීතිය ඇති කරගන්න අපි හැමෝම දැයි උත්සාහයක් ගන්නවා. මමත් ඇතුළත. මටත් මහා සංඝරත්නය පිළිබඳ ලොකු හැඟීමක් තියෙන්න ඕනේ. හරිද මහා සංඝරත්නයේ විදිහටම මහා සංඝරත්නයේ විදිහටම මටත් මහා සංඝරත්නය පිළිබඳව ලොකු හැඟීමක් තියෙන්න ඕනේ මොකද මේ කර්කස ලෝකේ කටුක ලෝකේ නේද හැමතැනම කටු තියෙනවා නම් හැමතැනම ඇනෙන ස්වභාවය තියෙනවා. හැමතැනම පොරාලන ස්වභාවය තියෙනවා. හැමතැනම තමන්ගේ කොටස එකතු කරගන්න දඟලන ස්වභාවය තියෙනවා. ඒක හරීම ඒ ඒ එහෙම අයත් එක්ක ජීවත් වීම මේ සමාජයේ හරි අපහසුයි. මේ වෙනවා මොනතරම් ගුණවත් වෙන්න හැදුවත් හරියට රිදෙන තත්ත්වයන් උදාහරණ සෞම්‍ය නැහැ. නේද? සෞම්‍ය නැහැ. හරියට ගල් ගෙඩිත් එක්ක ජීවත් වෙනවා වගේ. උල්ලුල් කෑලි තියෙන ගල් ගෙඩිත් එක්ක ඉන්න ගියාම හැප්පෙනක හැප්පෙනකොට හරි අමාරුයි ගල් ගල් ගෙඩි වල හැප්පෙනකොට නේද? ඉතින් අන්න ඒ ගල් ගෙඩි වෙනුවට තියෙන්නේ ද්‍රව නම් දැනෙනවා විතරයි. හැප්පුණාම දැනෙනවා විතරයි. ද්‍රව වෙනුවට තියෙන වායුව නම් ඒක තුලින්ම යන්නත් පුළුවන්. ඒ වගේ හුණඟක් වගේ උතුම් මිනිස්සු ටිකක් තමයි රහතන් වහන්සේලා නැත්තම් මහා සංඝරත්නය කියලා කියන්නේ. හුණඟ වගේ ජීවත් වෙනවා. තමන්ට ලද දෙයින් තෘප්තිමත් වෙලා ජීවත් වෙනවා. බුදුරජාන් වහන්සේගේ දේශනාවටම හිත හික්මවගෙන ජීවත් වෙනවා. ඉතින් එවැනි එවැනි සංඝ ගණයක් එක්ක වාසය කරන්න ලැබීම මෙවැනි කාලයක මොනතරම් වටිනවාද මොනතරම් එකිනෙකා ප්‍රියසක්වෙන් වාසය කරන ආකාරය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ නේද? ගෝසිංහ වනය ගැන එහෙම දේශනා කරලා තියෙන තැන්වල මේ අත්වේ කතා ප්‍රවෘත්ති හොයන්න ඕනේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේ ආදී වශයෙන් මේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් බුදුරජාන් වහන්සේ ගිහිලා විස්තර අහපුවාම අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ මොකද්ද? මට මගේ හිත වෙනුවට මේ ස්වාමීන් වහන්සේගේ సంతානය මට තිබ්බනම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ තරම් උන්වහන්සේ ගුණවත් කියලා. ඒතර අනිත් එක්කලා කියනවා මගේ සිත වෙනුවට උන්වහන්සේගේ සිත මට තිබ්බනම් ගොඩක් හොඳයි කියනවා. ඒ තරම් ගුණවන්තයෙක් වෙනවා. එකකට එකක් එකකට එකක් පෙරලෙන සතුටක් වෙනවා මේක. අපි ළඟින්ම ඉන්න කෙනෙක් ඉන්නවා නම් නේද? ඒක ආදරයක් බැඳීමක් නෙවෙයි. පහසුවක්. ජීවත් වෙන්න පහසුවක්. ඇයි ඒ? මං කියවා ගල්ගිරිත් එක්ක ජීවත් වෙන එක හරි අමාරුයි. යන්නේ නැන තැන රිදෙනවා කියලා. එහෙනම් ගුණවන්තකම් එක ජීවත් වෙන්න තියෙනවා නම් මුළු ජීවිතේ මොන තරම්නම් සතුටක්ද ඒක නේද? ගුණවන්තකම් එක්ක සීලවන්තකම් ගුණවන්තකම් එක්ක නේද වැක්කෙරෙන ගුණාංගයන් තියෙනවා නම් අනේ කොච්චර හොඳද අනේ කොච්චර හොඳද කියලා අපේ හිතෙන් නේද නැගිනවා මහා නිරාමිස ප්‍රීතිය. එහෙනම් සංඝයා වහන්සේ ගැන මෙනෙහි කරනකොට අනේ කොච්චර හොඳද කියලා අනේ කොච්චර හොඳද කියලා දැනෙන්න නම් පෞද්ගලිකව එක එක සංඝයා වහන්සේ ගැන මෙනෙහි කරන්න යන්න එපා. එතකොට පොඩි පොඩි අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. සංඝයා කියලා කියන බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය කියන උත්තමයන්න් වහන්සේලා ගැන මෙනෙහි කරන්න. කොච්චරනම් නිවිලද කොච්චරනම් හොඳද කොච්චරනම් සාන්තද කොච්චරනම් සිල්වන්තද කොච්චරනම් ගුණවන්තද කියලා තමන්ගේ හිතේ නිර්ාමස ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි ධර්මය ගැන මෙනෙහි කරනකොට නිර්ාමස ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. බුදුරජාන් වහන්සේ ගැන මෙනෙහි කරනකොට අප්‍රමාණව ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ප්‍රීතිය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට පින්නන්නේ විශේෂයෙන් භාවනා කරන නැත්තන්ටත් ඊළඟට ඕන වෙන්නේ තමන්ගේ ත්‍යාගශීලී බව, ඡාගානුස්සති කියලා කියනවා. මෙනෙහි කරන්න ඕනේ. හරිද? ත්‍යාගශීලී බව කියනකොට අපි හිතන්නේ දුන්න දේවල් විතරයි කියලා. හරිද? කැපකිරීම මොන වෙනින්ද? මට පුළුවන් වුණා නම් මේ ශාසනය වෙනුවෙන් කැප වෙන්න මේ ශාසනය වෙනුවෙන් කැප වෙන්න පුළුවන් වුණා නම් සීලය රකින්න පුළුවන් වුණා නම් හ්ම් එතකොට ඒ සීලයෙන් Tamanට තමන්ගේ සීලය ආරක්ෂා කරන්ඩ බොහෝ දේවල් ලාභ සත්කාර ආදිය සීලවන්තව ගුණවන්තව කටයුතු කරන්ඩ ලාභ සත්කාර ආදී අතහරින්න වෙනවමද නැද්ද නේද බලන්න කුහකකම්, ඊරිසියාකම්, කපටිකම් නේද තියෙන එක එක එක එක තමන්ගේ මඩිය තර කර ගැනීම සඳහා කරන කටයුතු, හොරකම් නේද යටිමඩි අපි කියන්නේ මේවා ඔක්කොම අතහැරියාම පාඩුද නැද්ද? ආ පාඩුයි පාඩුවක් තියෙනවා නේද? අන්න ඒ සියලුම සිද්ධ වෙන දේවල් අතහැරලා සීලවන්තව වාසය කරන්න කෙනෙකුට ගුණවන්තව වාසය කරන්න ලොකු කැපකිරීමක් කරන්න ඕනද නැද්ද? නේද? අන් අය අන් අය මේ වැරදි විදිහට දියුණු වෙද්දී මම පේනවා මගේ ළඟින්ම ඉන්න අය වැරදි කර කර දියුණු වෙනවා. මටත් අවස්ථාව හොඳටම තියෙනවා. තියෙන අවස්ථාව පැහැරනවා. නෑ. මගේ సంతාණයට බාධා වෙන ධර්මයට අනුකූල නොවන කිසිවකින් මම මගේ ජීවිතය පෝෂණය කරන්නේ නැහැ කියලා දුකක් විඳීමෙන්ම වාසය කිරීම වටිනවද නැද්ද? අන්තිම කාලය වෙනකොට ලොකු ප්‍රීතියක් උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ එතකොට විතරයි. නැත්තම් බෑ. ඕනම වෙලාවක Taman නිවැරදි ජීවිතයක් ගත කරනවා නම් පින්නන්දී ලැබෙන ලොකුම ප්‍රතිලාභය තමයි ප්‍රීතිය. වැරදි කරපු සමහර කරපු වැරදි තියෙනවා. ඒ වැරදි හින්දා කවදාක්වත් එයාට පශ්චාත්තාපයෙන් අයින් වෙන්න බැරි තත්ත්වයක් සමහරුන්ට ඇති වෙනවා. අනේ මගෙන් සිද්ධ වෙච්ච දේ කියලා. පසුව ගොඩාක් පසුතැවෙන්න යනවා. සමහර අයට හරියට සමහර අය හිරිහැර කරලා, කරදර කරලා, කූට කූර වැඩ කරලා, කපටිකම් කරලා පසුව දරා ගන්න බැරුව කටයුතු කරනවා. සමහර ඇත්තන්ට කේන්ති ගියාම කේලම් කියනවා අතෙන්ට මෙතෙන්ට කේ කේවා කී කී කී කී ඒ වෙලාවේ හොඳ නැටිල්ලක් දැඟලිල්ලක් දඟලනවා පස්සේ මම මේ තනත්තාට මෙහෙම කරානේ මම මේ තනත්තියට මෙහෙම කරානේ කියලා ලොකු පසුතැවිල්ලකට එනවා. ඉතින් අන්න ඒ කට්ටියට නිරාමිත ප්‍රීතිය උපදවා ගන්න ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම්. හරිද? තමන්ගෙන් කෙරෙන්න ඕනේ හැම යුතුයකමක්ම નિවරදිව ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. සමහර විට මව්ගේ පියාගේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. එයාගේ කුහකකම් තියෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාකම් තියෙන්න පුළුවන්. මොකද ඒ ඒ අත්ව පෘථග්ජන අයද නැද්ද? නේද? සමහර දරුවෝ කල්පනා කරනවා අපේ අම්මා මෙහෙමයි. හ්ම් ඒකින්ද මම අපේ අම්මා වැඩියෙන්ම සැලකුවේ මල්ලිට. හරි. ඕනේ නෑ මම අම්මට සැලකන්න. ආන් ඒක වැරදි ලොකු වැරදි දෘෂ්ටියක්. Tamanට පසු කාලිනව පසුතැවීම ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? දැන් අන් අයගේ කොහේ හරි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද? පරුස වචන නොකියන්නාට පරුස වචන නොකියා ඉඳීමේ වේරමණී කියලා එකක් තියෙනවා. අරුසාවාචා වේරමණී කියනකොට කියනවා තියෙනවා පරුස වචන කියනකම් විතරයි වේරමණී. කියනකොට කියන්න ඕනේ කියලා. මට සලකන අයට විතරයි සලකන්න ඕනේ කියලා එකක් එහෙම තියෙනවද? නැහැ. නේද? එහෙනම් අපේ ජීවිතය තනියමයි ඉපදිලා මැරෙන මොහොතේ තනියමයි මැරෙන්නේ ඔය කිවර ජීවත් වෙන්නේ තනියම. නේද? එතකොට මේ సంతානයේ निराமிස ප්‍රීතිය උපදවා ගැනීමට නම් මම තනි තීරණයක් ගන්න ඕනේ. මොකද්ද? කොන්දේසි විරහිතව මේ වචනේ මතක තියාගන්න ඕන හොඳටම. කොන්දේසි විරහිතව මම මගෙන් කෙරෙන්න තියෙන යුතුයකම් කරනවා. මොකද කොන්දේසිය? කොන්දේසි විරහිතයි. හුඟාක් අය යුතුයකම් කරන්නේ හුඟාක් අය අනිත් අයට සලකන්නේ කොහොමද? මෙහෙම කරොත් මෙහෙම කරනවා. මෙහෙම කරොත් මෙහෙම කරනවා කියලා තමයි සලකන්නේ. මෙයා මෙහෙම කරොත් මම මෙහෙම කරනවා. මෙයා මෙහෙම කරොත් මම මෙහෙම කරනවා. මෙයා මෙහෙම නෙගරුවොත් මම කරන්නේ නෑ කියලා. ආන් ඒවා අතහරින්න ඕනේ. හරිද? අන්න ඒවා අතහරින්න ඕනේ. ඒවා කරත් නැතත් මගෙන් විය යුතු යුතුයකම් ටික මම සිද්ධ කරනවා. ඉතින් අපි වෙලාවක සිංහලෝවාද සූත්‍රයේ තියෙන කාරණා ටික සාකච්ඡා කරමු. එතකොට අපිට තේරෙයි ඒවායින් කොච්චරනම් අපේ ජීවිතේට එකතු කරගන්න තියෙන දේවල් තියෙනවද කියලා. ඉතින් අර හැම දිශාවකටම යුතුයකම් ටික කරනකොට ඒ පැත්තෙන් යුතුයකම් ටික වෙනකොට ඒ දිශාවෙන් නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ හින්දා තමන් මොන தත්ත්වයකටද සියලු කොන්දේසි සියලුම සත්වයන් පැත්තකින් තියා මම අමරදාතර සලකනවා. ඒ කට්ටිය මට මොනවා කරත් මට ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? කාගේ යහපත සඳහාද? මගේ යහපත සඳහා. හරිද? අන්න එහෙම ත්‍යාගශීලී බවක් අපේ තුල තියෙන්න ඕනේ. ආන්ගේ ත්‍යාගශීලී බව තමන්ගේ කයපස් කායපස්සද්ධිය ඇති වෙන්න ලොකු හේතුවක් වෙනවා. නැවත නැවත මතක් කර කර නැවත නැවත මතක් කර කර නැවත නැවත මතක් කර කර ප්‍රීති වෙන්න පුළුවන් පින්නන්නේ. ඒ වගේ ඒ වගේ ත්‍යාගශීලී බවක් ඇති කරගත්තොත් නැවත නැවත මතක් කර කර ප්‍රීති වෙන්න පුළුවන්කම තියෙනවා. මම කිව්වා එක දවසක් භාවනා කරන පිරිසට සමාධිය මදි නම් ඒකාග්‍රතාවය මදි නම් තමන් කරපු ලොකු පින්කමක් ලොකු කැපකිරීමක් සහිත අන්න ත්‍යාගශීලී බව කියන්නේ ඒකයි. කැපකිරීමක් සහිත කරපු පින්කමක් මතක තියාගන්න කියලා. මම මතක් කරන්න කියලා නැවත නැවත. එක දැනත්තෙක් මට කියනවා සිල් සමාදන් වෙලා හිටියේ මම දවල් දානේ අරගෙන තිබුණේ එලාගේ වෙනදා වෙනදා නාන්න යන තැනට නාන්න ගියා කියලා. ඇලකට. මෙතන මාළු ඉන්නවා වෙනදා එන කට්ටිය කෑම් බත් ටිකක් ගෙනල්ලා දානවා මං තනියම ගියේ මං කිට්ටුවට යනකොට මොකද උනේ මේ මාළු ටික ළඟට ආවා. දැන් මෙයා මොකද අරන් ගිහිලා නැහැ. දැන් දවල්ට විතරයි කාලා තියෙන්නේ. රැයර කන්නේත් නැහැ දැන් සීල් සමාදන් වෙලා ඉන්නේ. මොකද කරලා තියෙන්නේ? ඇඟිල්ලෙන් ලවුරට හරිද අර සත්තු සත්තුන්ට කෑම දෙන්න ඕනේ නේද මොකද කරේ? දවල් කාපු කෑම ටික වමනේ දාලා අර සත්තුන්ට කන්න දුන්නා. මෙයා කියනවා මෙයාට මතක් වුණේ මේක කියලා. ලොකුම පිංකම විදිහට මෙයාට මතක් වුණේ මේක කියලා. අපි කියන්නේ බඩේ තියෙන බත් ටික දෙන්න පුළුවන් කියලා කියන්නේ. අන්න ඒ වගේ. හරි. ඉතින් ඒ වගේ බොහෝ පිංකම් අපි ඒ වගේ කැපකිරීම සහිත පිංකම්. තමන්ගේ ගුණය වර්ධනය කරගන්න. සීලය වර්ධනය කරගන්න කරපු කැපකිරීම මෙනෙහි කරන එකට කියනවා චාගානුස්සතිය කියලා. ත්‍යාගශීලී බව. මගේ මම මගේ කියලා ගත්ත දේවල්. එතකොට පරිත්‍යාග කිරීම දානය දීමත් ත්‍යාගශීලී බවද නැද්ද? නේද? සමහර අය සමහර අයට මොන හරි දෙන්න ගියාම මේ මෙහෙමයි දෙන්නේ. ගෙදර තියෙනවා ටිකක් පරණ ඔරලෝසුවක්. හරි ගෙදර තියෙනවා හොඳම අලුත් ඔරලෝසුවක්. කවුරු හරි කෙනෙක් දෙකම හොඳට වැඩ කරනවා. දෙකම ලස්සනයි පිළිවෙලයි. කවුරු හරි කෙනෙක් ඔරලෝසුවක් ඉල්ලුවොත් හුඟක් අය දෙන්නේ කෝකද? පරණ එක. නේද? නැති බැරි කෙනෙකුට දෙනවා නම් දෙන්නේ පරණ එක. නමුත් මේ ලෝකයේ ඉන්නවා කියලා දන්නවද පින්නත් නේ? අලුත් එක දීලා සතුට වෙන අය. තමන් ළඟ තියෙන දේවල් තමන්ට වගේම අන් අයට රසම කැමලාම තමන් ළඟ තියෙන රසම කැමමක් තියෙනවා නම් ඒක මට නැතුව කමන්නේ මේ අනිත් අයට දීලා අනේ මේ කට්ටිය දුන්නොත් නේද මට නම් මේවා හම්බ වෙනවා වෙන්න පුළුවන් මේ කට්ටිය කොච්චර කලාතුරකින්ද හම්බ වෙන්නේ මට නම් මේ දේවල් තියනවා වෙන්න පුළුවන් මේ මේ අයට කොච්චර කලාතුරකින්ද මේ දේවල් ලැබෙන්නේ කියලා තමන්ගේ ළඟ තියෙන වටිනම දේ දීලා සතුට වෙන අය ඉන්නවා. අන්න භාවනාවක් කරන වෙලාවක ඔන්නේ ත්‍යාගශීලී බව කැප කරපු බව අද මෙනෙහි වෙනකොට මේ කාය ප්‍රසද්ධිය චිත්ත ප්‍රසද්ධිය ඇති වෙන්න ලොකු හේතුවක් වෙනවා ඒක. ලොකු හේතුවක් වෙනවා කියන්නේ. හරිද? මේ පස්සද්ධිය තියෙන්නේ ප්‍රීතියෙන්නේ නේද? ඒතර ප්‍රීතිය උපදින්න හේතුවක් වෙනවා. නිරාමිත ප්‍රීතිය ඒ ඒ උපදිනා වූ ප්‍රීතිය අන් අයට තේරෙන්නේවත් නැහැ. නොකාපු කෑමක් ගැන විස්තර කරන්න බෑනේ නේද? එතකොට දැන් ඔය ආනාපාන සති වගේ භාවනාවලදී අපි සම්පූර්ණ කය අරමුණු කරගෙන සබ්බකාය පරිසංවේදී කියන තැන ඉඳලා කාය සංකාර සංසිඳවා ගන්න අවශ්‍ය වෙනකොට අන්නර ප්‍රීතිය උපදවා ගන්න ඕනේ. ඉතින් අපි කියනවා නේද ශාන්ත ස්වභාවය ඉවසගෙන හිටපු ඒ තමන් කරපු කැපකිරීම මෙනෙහි කරන්න ඕනේ. ඒ ඒට අදාළ හැඟීම් තේරෙන්න ඕනේ. තේරෙන්න නම් කරලා තියෙන්න ඕනේ. නේද? එතකොට අන්න ඒ ත්‍යාගශීල මම මේ ශාසනය වෙනුවෙන් මොනතරම් කැප කරලා තියෙනවද? හැම කෙනෙක්ම ශාසනය වෙනුවෙන් කැප කරලා තියෙනව කොහොමද? මෙන්න මෙහෙමනම් කෙනෙක් කියයි මම මොකු කරලා නැහැ නේ හඳුනේ සාසනයනේ මම දාන විදිහ දීලා තියෙන එච්චරයි කියලා නෑ නෑ අම්මෙක් විදිහට තාත්තෙක් විදිහට ඒ අය හරීම ගුණවන්ත විදිහට ජීවත් වුණා නම් හරිද තරුණ දරුවන්ට දැනුණා නම් අපේ අපේ ආච්චි අම්මා නම් තමයි ආච්චි අම්මා වුණා ඈ එතුමිය මොන හරි තීරණයක් ගත්තොත් පුදුම තීරණයක් ඒක බලන්නකෝ අපේ අත්තම්මට තරහ යන්නෙම නෑ හරි තරහ යන්නෙම නැහැ. පුදුම ශාන්ත ස්වභාවයක් තියෙන්නේ. අපේ අම්මටයි තාත්තටයි උපදෙස් දෙන විදිය පොඩ්ඩක් තා. කිසි දෙයක් ගැන ලෝභයක් නැහැ. ඉඩම් තණ්හාවක් නැහැ. ගෙවල් තණ්හාවක් නැහැ. පොල්ගස් ආදී ගස් පිළිබඳ තණ්හාවක් නැහැ. කුහකකම් නැහැ. කුලමල ભેදයක් නැහැ. අනුම්පදද මන්ද නේද? අනුම්පදවත්ද? දන්නේ දන්නේ ඉතින් අහලා බලන්න තමන්ගේම හිතෙන්නේ. හ්ම් ආන් එහෙම ලොකු පෞරුෂයක් සහිත ජීවිතයක් ඒක. නේද? අන්න එහෙම ජීවිතය ගොඩනැගිලා නම් කාටද කොහෙන්ද ඒ ජීවිතය ගොඩනැගුණේ? ඒ උත්තමයාට ඒ උත්තමාවියට ඒ ජීවිතය ගොඩනැගෙන්න හේතුනේ කවුද? බුදුරජාණන් වහන්සේ නේද? තරුණ දරුවෙක් ඉන්නවා. එයා හරීම සාන්තව කටයුතු කරනවා. හ්ම් හිතාගන්නවත් බෑ. අනිත් අයගේ තියෙන නේද කෙනෙහිලිකම් අනිත් අයගේ තියෙන කූරකම් දෙමව්පියන්ට නොසලකන ස්වභාවයන් හිතුවක්කාර ගති මොකවත් නැහැ හරි රාහුල හාමුදුරුව වගේ හරිද සුවචව කීකරුව කටයුතු කරනවා ඉතින් බලාගෙන ඉන්න මේ අය ගැන අර අත්තම්ම සීයා ගැන අර අම්මා තාත්තා ගැන අර තරුණ දරුවෝ ගැන බලාගෙන ඉන්න අය කියන්නේ මොකද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් හික්මන අය නේද හික්මන අය කියලා ආන් කාටද සේවය කරේ එහෙම ජීවත් වෙන්න ගොඩාක් කැපකිරීම කරන්න ඕනේ. එතකොට මම බොහෝ කැපකිරීම කරලා නිවැරදි ජීවිතයක් ගත කරා. නේද? රාගාදී කෙලෙස් ධර්ම වලින් ලොකු සැපයක් තියෙනවා ලෝකයේ සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් අසුබ නිමිත් ඇති කරගෙන කොහොම හරි වීරිය දරාගෙන අන් අය ඉදිරියේ සංසුන්ව වාසය කරන්න අන් අය බයිනකොට සංසුන්ව වාසය කරන්න අන් අය ආදරය කරනකොට සංසුන්ව වාසය කරන්න මම ඒ සාන්ත ස්වභාවය ඇති කරගන්න මහා කැපකිරීමක් කළා. අන්න ඒ කරපු කැපකිරීම පින්වත්නි තමන් දුන්න ඒවා, පින්දහම් කරපු ඒවා, ගුණවන්තව ජීවත් වෙච්ච ඒවා, සිල්වන්තව ජීවත් වෙච්ච ඒවා ගැන අධිකතර වූ ඒ කැපකිරීම ගැන මෙනෙහි කරනකොට මොකද වෙන්නේ අපිට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය උපදිනවා. අන්න ඒ ප්‍රීතිය තමයි නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ. ඉතින් මේ මේ ප්‍රීතිය උපදවා ගන්න උපදවා ගන්න මොකද වෙන්නේ? ඒ ප්‍රීතියේම ඇලෙනවා. නේද? ඒ ප්‍රීතියට බාධා වෙන කිසි දෙයක් කරන්නේ කරන්නේ නැහැ. ඒ ප්‍රීතියට බාධා වෙන කිසි දෙයක් කරන්න මගේ සිත ඉඩ දෙන්නේ නැහැ. මගේ සිත ඉඩ දෙන්නේ නැහැ. තේරෙනවද මෙතන ක්‍රමයක් තියෙනවා කියලා? නේද? අන්න ඒක තමයි වටින්නේ. එතකොට පින්නත් අපිට විශාල වශයෙන් මේ මොකද මෙතන වටිනම දෙයක් නේද මම මේ දින කීපයක් හරි සාකච්ඡා කරන්නේ මේක ගැන අපි කතා වුණානේ මේ නේද නිවන් මාර්ග දේශනා මාලාව කියන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් කතා කිරීම කියලා. අනිත් එක බොජ්ජංග ටික පටන් ගද්දි මම කිව්වා කරන්න තියෙන දෙයක් තියෙනවා කියලා. නිකන් නෙමෙයි කරන්න දෙයක් තියෙනවා කියලා. එතකොට Tamanට ප්‍රීතිය උපදවා ගන්න Taman ළඟ ත්‍යාගශීලී බවක් මේ වෙනකන් තිබුණ නැත්තම් දැන්වත් පටන් ගන්න ඕනේ. නේද? නිහඬව දරා ගැනීමක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. බොහෝ දෙනා පින්නන්ති ගුණවන්තභාවය අතහැරලා Tamanට කැමති විදිහට ගස්කල් වගේ ජීවත් වෙනවා. දැඩිව ජීවත් වෙනවා. අනිත් අයට හිරිහැර ඇති වෙන විදිහට ජීවත් වෙනවා. හරිද? Tamanගේ දේමයි හරි කියලා හිතාගෙන ජීවත් වෙනවා. Tamanට තියෙන බලය බලය දැඩි කරගෙන මොකද කරන්නේ? අන් අයට ඕන දෙයක් වුණ දෙන් කියලා ඉතාලම හිරිහැර ඇති වෙන විදිහට ජීවත් වෙනවා. Tamanගේ මුලින් අනවශ්‍ය විදිහට අන්න අය රිදෙන විදිහට තද බල කතා නේද? ඇයි අපි ඇයි අපි කෙනෙක් රිදවන්න වචන කියන්නේ? ත්‍යාගශීලී බවක් නැති හින්දා. ඇයි? මට රිදුනා නම් මොනවා හරි දෙයකට මට නුරුස්සන දෙයක් වෙනවා නම් පින්නත් ඒ නුරුස්සන දේ හින්දා මට උපදනා වූ වේදනාවක් තියෙනවා. එහෙම නේද? තියෙනවා. ආන්ගේ වේදනාව නැති කරගෙන සතුටු වෙන්නයි තව කෙනෙක් වරිද්දන්නේ. මොකද කියන්නේ? නේද? තව කෙනෙක්ව අපි රිද්දන්න ලෑස්ති වෙන්නේ තමන්ගේ සතුටටද නැද්ද? හොඳට කල්පනා කරලා බලලා කියන්න. කෙනෙකුට අපි බයින්නේ අනුපද කියන්නේ රිද්දවන්නේ තමන්ට සතුට වෙන්න නේද? ඒක රිද්දවල කියන්නේ මම හොද්දට කිව්වා නේද? කියලා කියනවා දැන් තමයි මට නිවනක් තියෙන්නේ කියනවා. නැත්තම් කියන්න ඉස්සෙල්ලා කියනවා මට මේ ටික කියනකන් නිවනක් නැහැ කියනවා. එහෙනම් මේ නිවනක් ඇති කරගන්නයි ඒ තමන්ට තියෙන වේදනාව තමන්ට තියෙන අපහසුතාවය දුරු කරගන්නයි පින්නන්නේ මේ අනිත් අය රිද්දන්නේ. නේද? එහෙනම් අන්න ඒකට ත්‍යාගශීලී වෙන්න. මගේ මේ වේදනාව නැති කරගන්න මම ඒක කොහෙවත් නේද? දැල්පන්දුව එහාට තල්ලු කරනවා වගේ පාස් කරලා හරියන්නේ නැහැ ඒක. නේද? මේක මම මෙතන සංසිඳවා ගන්න ඕනේ. කියලා ත්‍යාගශීලී වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ගැඹුරෙන් දරා ගන්න පුළුවන් නම් කිසි රෙකුට රිදවන්නේ නැතුව මං ජීවත් වෙනවා හරිද? ගැඹුරෙන්ම ඇතුළෙන්ම දැඩිව දරා ගන්න පුළුවන් නම් කිසිවෙකුට රිදවන්න නැතුව මං ජීවත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ සාදුකාර දක්වන පුද්ගලයෙක් බවට පත් වෙනවා. හරිද? ඒ තැනත්තාට తాවකාලිකව පීඩාවක් තියෙයි මම මේක දරාගත්තා නොකී කිය යුතු දේ කිව්වේ නෑ සෞම්‍යව කියන්න පුළුවන් තාක්කල් මං කියන්නේ නෑ. මට හිත රිදවන්න නැතුව කියන්න පුළුවන් තාක්කල් මම කියන්නේ නෑ කියලා තමන් හික්මෙන්න ඕනේ. හරිද? ඇයි සාන්තව කටයුතු කරන්න අපිට බැරි? ඇයි මලක් වගේ කටයුතු කරන්න බැරි? ඇයි වුණගක් වගේ කටයුතු කරන්න බැරි? හ්ම්. ඉතින් බුද්ධ ශාසනයේ හික්මීමක් තියෙනවා නම් මොන බණ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. මටත් එක්ක මේ කියන්නේ. නේද? සෞම්‍ය නැත්තම්. හ්ම්. සෞම්‍ය නැත්තම් මොනතරම් කිව්වත් වැඩක් නැහැ. මොනතරම් ඇහුවත් වැඩක් නැහැ. හරිද? සෞම්‍ය වෙන්න නම්, ගුණවන්ත වෙන්න නම්, ත්‍යාගශීලී බව තියෙන්න ඕන. තමන්ගේ පරිත්‍යාගශීලී බව තියෙන්න ඕන. ආන්ගේ නිශ්චල හැඟීම තමන්ට උපදවා ගන්න පුළුවන් වෙන්න ඕන. මොකක්ද? මම ගැඹුරින්ම බුදුරජාන් වහන්සේගේ අවවාදය ක්‍රියාත්මක කළා. මේ ලෝකේ රත් වෙද්දී, මේ ලෝකේ දැවෙද්දී, මේ ලෝකේ පිච්චෙද්දී, මේ ලෝකේ දඟලද්දී මම නිශ්චලව ශිලා ස්තම්භකයක් වාගේ වාසය කළා. හරිද? මම අන් අය සතුටු වෙන රාගාදී කෙලෙස් ධර්ම සියල්ල අතට අරගෙන හරි කාමයේ වර්ධව ඇසිරීම ආදියට ඉඩ තියෙද්දී ඒ සියල්ල මගේ දෑතට අරගෙන මලක් වගේ මම පිරිසිදුව ජීවත් වෙන බවට මගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පූජා කළා. මගේ වින්දනය මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පූජා කළා. වැරදි කළා මම ලබන්නා වූ වින්දනයක් තියෙනවා නම් නේද? ඒක මම පූජා කරලා දැම්මා. ඒක මම කැප කරලා දැම්මා. මේ අතෘප්තිකර වින්දනයෙන් අයින් වෙන්න මම මගේ ජීවිතය සූපපත් කරගන්න කටයුතු කළා. මේ විදිහට තමයි මේ ශාසනය වෙනුවෙන් ප්‍රතිපත්තිය වෙනුවෙන් බුදුරජාන් වහන්සේ වෙනුවෙන් අන් අය වෙනුවෙන් කරපු කැපකිරීම. මම ඊයේත් මතක් කරා තමන්ගේ ජීවිතයේ ධර්ම දේශනාවක් වගේ වෙන්න ඕන කියලා. ජීවිතයේ ධර්ම දේශනාවක් වගේ වෙන්න ඕන කියලා. මේ කහාගේ කතාවක්ද? නායනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ තමන්ගේ ස්වාමීන් වහන්සේලාට ගෝල ස්වාමීන් වහන්සේලාට දේශනා කරන්නේ එහෙම. බන නොකිව්වත් කුමන දෙයක් නොකලත් පාත්‍රාව දරාගෙන සාන්තව වැඩවාසය කරන මහා සංඝරත්නය දකිනකොට ඔබ වහන්සේලා අන් අයට ඔබ වහන්සේලාගේ චර්යාව අන් අයට නිබඳව ධර්ම දේශනාවක් කියලා. හරි. ධර්ම දේශනාවක් කියලා පින්නත්. ඉතින් අන්න ඒ වගේ වුණොත් එන්න ඒ ත්‍යාගශීලී භාවය හැම පැත්තකින්ම තමන්ගේ තියෙන ඒ ත්‍යාගශීලී භාවය තමයි තමන්ට ප්‍රීතිය උපදවන්නේ. ඒකයි චාගාන සතිය කියලා කියන්නේ. හරි. ඉක්මනට බොජ්ජංග දේශනාවට කියලා කරන්නේ නෙවෙයි මට ඕනේ. නේද? අයි චාගාන සතිය චාගාන සතිය කියලා නිකන් ඉඳ තිබ්බා. නේද? එතකොට මේ ත්‍යාගශීලී බව අන් අය වෙනුවෙන් කරන කැපකිරීම කියලා කිව්වොත් උන්න හරි. මාත්‍රිය සතෙකුටවත් මං හානියක් කරන්නේ නෑ. මම සෞම්‍ය ජීවිතයක් ගත කරන්න කිසි කෙනෙකුට රිදෙන්නේ නැති, සත්‍යයකටවත් රිදෙන්නේ නැති, කිසිම හානියක් වෙන්නේ නැති හුළඟක් වගේ වෙන්න. සැහැල්ලු ජීවිතයක් ඇති කරගන්න එතකොට ඔය හැප්පෙන්න ඕන වෙන්නේ නැහැ. ඔක්කොම පොරාලන තැන මම පොරේ අතහැරලා දානවා. හරි. ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් කියන කොට සතුටුද නැද්ද ඒ වගේ චරිතයක් ගැන? කියන කොට සතුටක් දැනෙනවද නැද්ද ඒ වගේ හොඳ චරිතයක් ගැන? නේද? එහෙනම් කරොත් කොහොම වෙයිද? නේද? කියන කොට සතුටු නම් කරොත් කොහොම වේද? ඒකද මේ පින්නන්ත අය. ඒ වගේම බොහොම කැපකිරීම කරන ඇතුම් මේ අතොත් තමන්ගේ ජීවිතය ගැන තමන්ගේ ධර්ම ශ්‍රවණය ගැන විතරක් හිතන්නේ නැතුව තමන්ගේ බාහුවලය යොදලා හරියම්ම කරගත්ත ධනෙ පහදම් කරලා අන් අයටත් ධර්මය අහන්න සලසන්න ඕනේ අය කියලා දායකත්වයේ දරපු මේ අත්තන්ට අපි හැමදෙනාම ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ප්‍රාර්ථනා කරමු දායකත්වයේ දරපු හැමදෙනාටම උතුම් අවබෝධය පිණිසම මේ කරගත්තා වූ කුසල ධර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති